අපට දැනගන්න ලැබී තිබෙනවා එක්සත් ජාතික පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ කිසියම් පූර්ව අවබෝධයක් ඇති කරගෙන තිබෙනවා පුංගිනි දට තිවෙනවායයි කියන ඊනියා ජාතික ආණ්ඩුවට අදාළ ඇමති මණ්ඩලයේ වැඩි කිරීමේ යෝජනාවක් විවාදයට ගැනීමට. දැන් එතකොට ජාතික ආණ්ඩුවක් හැදෙනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුළුමනින්ම ඒ ආණ්ඩුවේ කොටස්කාරයෝ වෙන්න. සහ පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයක් නැති වෙන්න ඕන. දැන් මෙතන සියලුම දේශපාලන ධාරාවන් මේ ඊනියා ආණ්ඩුවේ කොටස්කාරයෝ නෙවෙයි. අඩුම තරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයවත් මුළුමනින්ම ඒකේ කොටස්කාරයෝ නෙවෙයි. එතකොට නැති ජාතික ආණ්ඩුවකට කොහොමද ඇමති දුර සංඛ්‍යාව වැඩි කරගන්නේ කියලා පාර්ලිමේන්තුවට යෝජනා ගියේ. එහෙම යෝජනාවක් ගේන්න බෑ. ඒ යෝජනාව ගෙන ඒමම ව්‍යවස්ථාවට පටහැනි. මේක අපි පිළිගන්නේ නැහැ. අපි කියන්නේ මේක පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමම නීතියට පටහැනි